මහනිදාන සූත්‍රය පෙන්නන මේ මෞකුස තුළ විඥානයේ බැස ගැනීම සම්බන්ධවයි අපි මේ කතා කරන්නේ. එතකොට මෞකුස තුළ විඥානයේ සකස් වුණේ නැත්තම් එතන නාම රූපයක් බැසගනීද කියලා බුදුන් වහන්සේ අහනවා. ඒක මේ මහා නිදාන සූත්‍රයේ තියෙන මේ ප්‍රශ්න හතරක් අහන තැන අපි බැලුවොත් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ අහන ප්‍රශ්න. විඥානංචහි ආනන්ද මාතුකුච්චින් නොක්ක මිස්සත. ආනන්දේ මාකුසෙහි විඥානය සකස් නොහුනොත් විඥානෙහි ආනන්ද මාතුකුච්චින් නොක්ක මිස්සත අපිනොක්කෝ නාම රූපං මාතුකුච්චස්මින් සමුජ්ජිස්සත. නාම රූපයක් සකස් වේවිද? නාම රූපයක් තිබේවිද කියලා අහනවා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෞකුසේ විඥානයක් මෞකුසේ හටගත්තේ නැත්නම් නාම රූපේ මෞකුසේ පවතීද කියලයි අහන්නේ. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා නොහෙතම් බන්තේ කියලා. එතකොට ඇත්තටම මේ විඥානයයි නාම රූපය වෙන් කරන්න බෑ. මේක තමයි මෙතන තියෙන වැදගත්ම වැදගත්ම කාරණා. අපි මේ විඥානය ගැන හරියට දැනගන්න ඕනේ. ඒ කියන්නේ විඥානය කියන්නේ අපි වෙන් කර ගැනීම කියලා සාමාන්‍ය මූලික સિદ્ધාන්තවලදී ඉගෙන ගන්නවා. හැබැයි දැන් අපි දන්නවා චක්කු විඥාන, සෝත විඥාන, ඝන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන්නේ චක්කු විඥානේ පොතමේස කියලා හඳුනා ගැනීමක් නැහැ. ඒතර වර්ණ හැඩතල ප්‍රසාද වීම පමණයි. එතකොට ශබ්දයට පමණයි ප්‍රසාද වීම එතකොට සෝත විඥාන. එතනත් පොතක් මේසයක් පුටුවක් කියලා දැන ගැනීමක් නැහැ. එතකොට ජීවා විඥානෙත් එහෙමයි රසක් පමණයි ගහන විඥානෙත් එහෙමයි ගන්ධයක් පමණයි කාය විඥානෙත් එහෙමයි උණුසුම සීතල සදගතිය පමණයි. දෙයක් කියලා හමු වෙන්නේ ස්පර්ශයෙන් තිනා සංගති පස්සෝ කියපු තැනේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ කියපු දැනින් ඒ කියන්නේ අසත් රූපයත් ඇසේ විඤ්ඤාණයත් නිසා තමයි දෙයක් කියලා හටගන්නේ. ඒකයි අපි ආයතනය කියන්නේ. අස කියන ආයතනයේ උපතයි මහණෙනි උපත කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ජද්දම් සූත්‍රය බැලුවොත් පේනවා. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභු අයං උච්චේ ජාති. ඒත් ඒකම තමයි කියන්නේ. ස්කන්ධේ ස්කන්ධානම් පාතිභාව. ස්කන්ධේ හට ගැනීම නිසා ස්කන්ධානපාති බව ආයතන ඇස කියන ආයතනේ කෘත්‍ය නිසා ස්කන්ධානපාති බව ආයතනම් පටිලාභෝ අයං උච්චති ಜಾති අන්න පොතේ හට ගැනීම ඒ කියන්නේ ස්කන්ධ කියන වේදනා සංඥා සංකාර ඒවත් එකට ඒවත් වෙන් කරන්න බෑ වේදනාවමයි සංඥාව අපි කිව්වා වේදනාවක් එනවා නම් අභ්‍යන්තරයෙන් යම්කිසි කැමැත්තක් ඒක මූණෙන් පේනවා ඒ කියන්නේ වේදනාව සංඥාව තමයි පේන එක එතකොට ඒකම තමයි අපි කිව්වා වේදනා සංඥා එකටමයි සංඥාවයි වේදනාවක් නැ සංඥාවකුත් නැහැ සංඥාවක් නැති වේදනාවකුත් නැහැ එකටමයි මේ දෙකම තියෙන්නේ එතකොට අපිට ඒකම තමයි එතකොට සංඛාර කියන්නේ ඒව එකට එකතු වෙන එක ඒවා නැවත නැවත නැවත නැවත සකස් වෙන එක එතකොට ඒකම තමයි එතකොට දැන ගැනීම වේදනා සංඥා සංඛාර කියන්නේ මෙතන තියෙන වේදනා සියල්ලම එකතු වෙනවා නම් ශබ්ද වර්ණ ගන්ධ රස ස්පර්ශ එකතු වෙලා ඒවා සංඛාර වෙලා ඒ වේදනා සංඥා සංඛාර වෙලා දෙයක් කියලා එකට එකතු කරලා ගත් එක තමයි අන්න විඥානය දැන ගැනීම. දෙයක් කියලා එකතු කර එක තමයි සංකාර කියන්නේ. දෙයක් කියලා පොතමේසි කියලා ගත් එක තමයි විඥානය කියන්නේ. එතකොට විඥානය වෙන් කරන්න පුළුවන්ද මේ ස්කන්ධයෙන් නැහැ. ස්කන්ධය කියන්නේ විඥානයමයි. එන සංඥාවෙන් කරනවා නෑ සංඥාව කියන්නේ විඥානයමයි දැන ගැනීමයි. ඒ කියන්නේ මේ සංකාර කියන්නේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස එකතු වෙන එකටයි. දිට්ඨ සුතමුත එකට එකතු වෙලා ඒ කියන්නේ පුංචි දරුවා මේ ලෝකේ ඉපදිනකොට මුකුත් දන්නේ නැහැ. දැන් ප්‍රායෝගික පැත්ත බැලුවොත් එහෙනම් අපිට ඒක පේනවා. අම්මගේ හැඩතලේ එනකොට අම්මා කියනකොට ශබ්ද වර්ණ එකට එකතු වෙන එක. ඒ වගේම මොන්ඩිසෝරි යනකොට අපි දන්නවා කහ පාට රතු පාට නිල් පාට කියනකොට ඒ ශබ්දේ අර වර්ණේ පෙන්නලා දැම්මොත් මේ දෙක එකට එකතු වෙන එක තමයි චිත්තය කියන්නේ. ඒකම තමයි විඥානය කියන්නේ. ඒකම තමයි එතකොට මනෝවිඥානය කියලා දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ මායාවට මායාවේ සකස් වීම මනෝවිඥානය කියන්නේ. මායාවෙන් දැන ගැනීම මනෝවිඥානය. ඒතර මනෝවිඤ්ඤාණය කියලා දෙයක් 아무තු දෙයක් කොහෙවත් නැහැ. මේ ඔක්කොම ස්කන්ධ මේ ආයතනවල විඤ්ඤාණයෙන්ම සකස් වෙන දෙයට තමයි මනෝවිඤ්ඤාණය කියන්නේ. එතකොට අපි මෙන්න මේ විදිහට තමයි දෙයක් දකින්නේ. එතකොට මේ විඤ්ඤාණ කතාව අපිට පැහැදිලි. විඤ්ඤාණය කියලා කියන්නේ එතකොට නාම රූපයම තමයි. නාම රූපයක් නැති විඤ්ඤාණයක් නැහැ. මේ විඤ්ඤාණය වෙනයි නාම රූප වෙනයි එහෙම දෙයක් නැහැ. වෙනම මේ වෙනම විඤ්ඤාණය මේ මේ උඩින් ඇවිල්ලා විඤ්ඤාණයක් පාත් වෙන එකක් මේකේ නැහැ. එහෙම කතාවක් නැහැ. ඒ කියන්නේ මෙතන මෞකුස තුල අපි දන්නවා දැන් අපි කපහැදිලි කරා ගර්භාෂය තුල මෙතන යුක්තාණුව සකස් වෙන විට ඩිම්බ අම්මගේ තාත්තගේ එකතු වීම නිසා ඩිම්බ ඒ සුක්‍රාණු එකට එකතු වෙලා හැදෙන යුක්තාණුව තුල ඒ මස් ඒ මස් කැටිය තුල ඒ හැදෙන ලේ ඒ මස් කැටිය තුල යුක්තාණුව තුල සෛල වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ සෛල වර්ධනයත් එක්කම ඒ සෛල වර්ධනය තුළ ඇතිවන මේ විපරිණාමය තුළ දැනෙන ස්වභාවයක් සකස් වෙන එක. ඒ දැනෙන ස්වභාවය තමයි විඥානය. ඒ විඥානයේ එතන දැන ස්වභාවයේ විඥානයම තමයි එතකොට නාම රූපේ. එතකොට නාම රූපේ කියන්නේත් එතකොට විඥානෙමයි. මේ දෙක වෙන් කරන්න බෑ. ඒක එක අවබෝධයක් තියෙන කෙනෙකුට වැටෙන්නේ. හැබැයි මෙන්න මෙතන අපි කිව්වා ඒරියල් එකක් වගේ තමයි. ඒ කියන්නේ මෙතන වෙනස්ම පරායක් අපි කිව්වා. මෙන්න මේ දැනන ස්වභාවය කුමක්ද කියන එක. අනේ දැනන ස්වභාවය තමයි අපි කියන්නේ මේ අර දෘෂ්ටිය තුල අර සිරස සිරස අල්ලනවා වගේ දෙයක්. ඒ කියන්නේ අපි කියන්නේ මෙතන වෙනම පරයයක්. ඒක ආબોධයෙන් දැක දකින්න ඕනි තැන. මෙතනදී හුස්ම නැති වෙනකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මරණයක් ගැන කතා කරනකොට හුස්ම නැති වෙන එකනේ කියන්නේ. එතනම එතකොට විඥානය ගිය තැනක් කොයින්ද කියලානේ කියන්නේ. සත්‍ය අවබෝධ වුණු කෙනෙක්ට මේ ලෝකේ මිදිලානේ තියෙන්නේ. එතකොට ලෝකේ බස ගන්න ලෝකයක් ඇති බවට විඥානයක් කොහෙවත් සකස් වෙන්නේ නැහැනේ. සංඥාවක් නැහැනේ. අවබෝධයෙන් මිදිලානේ. එතකොට ඒක ඒ අවබෝධයෙන් මිදීම තුළ ඒ සංකිතේ නිබ්බිදාය කියන තැන ඒ අරහතන් වහන්සේ තවිධේ කියන අරහතන් වහන්සේ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි අරහත්වය කියන්නේ රහ නැති වුණු ස්වභාවය. ඒ විඥාණයට වැස ගන්න ඒ චන්දරාගේ දුරු වුණු තැන. ඒ අන්නේ ස්වභාවය තුළ ඒ විඥානයක් සකස් වෙන්න විඥානයක් එහෙමනම් දෙයක් ලෝකයක් තියෙන බවට දැනීමක් තියෙනවා. ලෝකයක් නැති බවට අවබෝධයක් තුළ එහෙම ලෝකයක් නැති ලෝකයක උපදීත කවුරුත් නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අර කේවට්ට පුත්‍ර සාතිය භික්ෂුන් වහන්සේගේ ප්‍රශ්නේ තමයි මරණින් මත්තේ රහතන් වහන්සේ නැවත උපදින්නේ නැහැ කියලා. මරණින් මත්තේ රහතන් වහන්සේ නැවත උපදුන්නේ නැහැ කියන එක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ මෙතන ඉන්න තැනත් සත්වේ පුජ්‍යලයක් නැහැ. රහතන් වහන්සේ කියන්නේ කෙනෙක් නෙමෙයි. ඒක ඒ ස්වභාවයේ ඒ ස්වභාවයට පත්වීම තුලයි ප්‍රකට වෙන්නේ. ඒ ස්වභාවයට පත්වීම තුල ආත්ම දෘෂ්ටිය ගිලිහෙන තැනයි කෙනෙක් පුජ්‍යලයේ කමුණවන ස්වභාවයයි රහත් ස්වභාවය. ඒ අරහත් ස්වභාවය තුල ඒ අනුත්තර ස්වභාවය තුල එතන ආත්ම කතාවක් නැහැ. එතකොට කෙනෙක් පුජ්‍යලයක් එතන පණවන්න බෑ. අනේ ස්වභාවය තුළ විඥානයක් සැකස්මක් නැහැ. ඒක විඥානං අනිදස්සනක්. එතකොට කේවට්ට පුත්‍ර සාතිය භික්ෂුවගේ ප්‍රශ්නේ තමයි මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියක්. ඇයි මෙතන ඉන්න කෙනෙකුත් නැහැ. එහෙනම් රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. රහතන් වහන්සේ කියලා කෙනෙකුත් නැත්තම් කවුද උපදින්නේ? උපදින කෙනෙකුත් නැහැ. අන්න එතනයි ආબોධයට ගන්න ඕනි තැන. ඒතකොට ඒ ඒක තමයි කෙවට පුත්‍ර උතන සාතිය භික්ෂුවගෙන් අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. එතන ඔබ දන්නවා කෙවට සූත්‍රය කියලා වෙනම ඔබ දැක්කොත් ඔබ දකිනවා අපි ඒව පැහැදිලි කරනවා නිතරම ඒ තමයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාරති එත්ත දීගන්ත රස්සංගා අනාතෝලං සුභා සුභා. එත්ත නාමංච රූපංච එතේසං උපරුජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එතේසං උපරුජ්ජති කියන මෙන්න මේ කේවට්ට සූත්‍රය. ඒ කියන්නේ විඥානං අනිදස්සන විඥානේ අනිදස්සන වෙන්නේ කොහොමද? අපි පෙන්නවා අපිට අරමුණක් එනකොට ඒ අරමුණ සත්‍යයක් නෙමෙයි නම් බාහිර අපිට ඒ අරමුණ බාහිර පතිත වෙන්නේ නැත්නම් අපහටි තිතනම් ඒ කියන්නේ ආරම්භණය මේ මොහොතේ එන අරමුණ අපි අපි දකිමු පොත දකින හිත. පොත කියලා දෙයක් බාහිරින් හම්බ වෙන්නේ නැත්තම්. එතකොට දැන් සිතෙත් පොත කියලා දෙයක් නැත්තම්. අජත බහිද්දා කියන අන්ත දෙකෙම මිදෙනවා. එතකොට බාහිරින් හම්බ වෙන්නේත් නැහැ. සිතේ හම්බ වෙන්නේත් නැහැ. එතකොට මේ මොහොතේන අරමුණ පතිත වෙන තැනක් නැහැ. අන්න විඥානේ බැස ගන්න තැනක් නැහැ. එතකොට ආරමුණ කියන්නේ ආරම්මණය කියන්නේ කුමක්ද? වේදනා සංඥා සංකාර ඔස්සේ ඇතිවන අර ආරම්මණය. ඒ චක්කු ප්‍රාසාදයේ ඔස්සේ එන ඇසට එන මෙතන චක්කු විඥාන සිතක් නම් ඒ චක්කු ප්‍රාසාද සිතත් එක්කම ඒ මොහොතේ දැකීම කියන එක අර මනෝ විඥාණයෙන් හටගත්ත දේ පොත කියලා හදාගත්තේ. ඒතකොට ඒක බාහිරත් නැත්තම් ඒක සිතෙත් නැත්තම් මේ මොහොතේන නිමිත්ත පොත කියන නිමිත්ත අනිමිත්ත වෙනවා. අනිමිත්තයි එතකොට ශුන්්‍යතයි. දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීත චේතෝ විමුක්තියටපත් වෙනවා. එතකොට මෙතන චිත්ත විමුක්තියයි. එතකොට එතන නිවන් නිවන් මාර්ග යථාභූත ඥානය කියන්නේ දර්ශන සමාපත්තිය කියන්නේ මෙන්න මේ අවබෝධයෙන් ඒ සත්‍ය අවබෝධ වෙන. මේක තවත් දර්ශන සමාපත්තියට මේක හිවහල් වෙනවා. මේක එක කාරණයක්. ඒ කියන්නේ දැන් මෙතනදී විඥාන අනිදස්සන වෙනකොට විඥානේ පතිත වෙන්නේ අපටිත විඥානය කියන්නේ කොහෙවත් බැස ගන්න නැහැ කියන්නේ. එතකොට මේ එන අරමුණෙන් මිදිලා. එතකොට එතන අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණීතයි. ඒක තමයි යථාභූත ඥානෙ. යෝනිසෝ මනසිකාරය සිතරේන අරමුණට සිහියක් තියෙන්න ඕනේ. අරමුණ දකින්න ඕනේ. අනේ යථාභූත ඥානෙ සත්‍ය දකිනවා දෙයක් නැති බව. අන අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණීතයි චේතෝ විමුක්තිය. චිත්ත විමුක්තියටපත් වෙනවා. එතකොට මෙන්න මේතර තමයි ශ්‍රහතන් වහන්සේගේ සත්‍ය දකින සිතේ ස්වභාවය. අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණීතයි චිත්ත විමුක්තියයි. එතකොට මේ තමයි බුද්ධ ස්වභාවය. බුද්ධ කියන්නේ ශුන්‍ය ස්වභාවය. ඒක මේ සිතේ සත්‍ය දකින්න තැනයි තමන්ගේම සිත දුදලා සිතවිලි වලින් මිදෙනවා කියන්නේ ඔය ඔය ස්වභාවයයි සිතවිලි වල මිදෙනකොට ඒ බුද්ධ ස්වභාවය තමයි හමුවන්නේ. ඒතකොට අපි වන්දනා කරනකොට ඔබ දන්නවා මැටි රූපෙට වඳිනව නෙමෙයි අපි වඳින්නේ අපේම හිතේ අර සිතවිලි වල මිදුණු රාග දේශ මොහ ස්වභාවයේ දියවි කියන යන බුද්ධ ස්වභාවයේ දකිමින් මිදමින් වන්දනාව තමයි සම්බෝධි වන්දනාව. එහෙම තමයි බෝධි පරායන වෙනවා කියන්නේ. බෝධි කියලා කියන්නේ එතකොට අපි දකිනවා සප්ත බොජ්ජංග ධර්ම දකිනකොටත් මේ ශුන්‍යතාවයේ දකින එකයි බෝධිඅංග කියන්නේ. එතකොට බෝධිඅංග වැඩෙනවා කියන්නේ ශුන්‍යතාවයේ සිත තුළ වැඩෙනවා. ඒකට සිතුවිලි වලින් මිදෙන ස්වභාවය. රාගදේශමෝ කෙලෙස් දියවි ගැනන ස්වභාවය. ඒ ස්වභාවය තියෙන්නේ සත්‍ය දකින ස්වභාවයයි. එතකොට මේ මේ ඉදබික්කයි වික්කු මේ ශාසනය වෙන්නේ බාහිර දෙයක් නැති බව දකින තැන බෞද්ධ. බාහිර දෙයක් තිබ්බොත් එතන භවයක් තියෙනවා. භවයක් තිබ්බොත් ජාත්‍යරාමාන සෝක පරිදේව සේරම තියෙනවා. එහෙනම් කර්ම විශේෂයට ආйти වෙනවා. හැබැයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ කර්ම විශ්ේ නෙමෙයි. කර්ම විශ්ේ සාමාන්‍ය සිද්ධාර්ථ කුමාරයාත් හිටපු තැන. සියලු ආගම් තියෙන්නේ කර්ම විශ්ේ තුලයි. බාහිර දෙයක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, නිරයක් තියෙනවා ගිහිල්ලා උපදිනවා. ඇත නැත කියන අන්ත තියෙන්නේ කර්ම විශ්ේ. හැබැයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා දේශනා කරන පුබ්බේ අනුසය ධම්මේසු කියන්නේ හේතුඵල ධමයි. යේ ධම්මා හේතුබ්බගවා තේසං හේතුන් තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරයි. හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්‍යති. ඒ කියන්නේ මේ හේතුඵල ධමයි බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන්නේ. බුදු කෙනෙක් කර්ම කර්මඵල දේශනා කරන්න බුදු බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්න හේතුඵල ධම. හේතුඵල ධම කියන්නේ බාහිර දෙයක් නැති බව දකින්න ධම. එහෙනම් බාහිර දෙයක් නැති බව දකින්න ධමයි කියන්නේ බෞද්ධයෙක් කියලා. කියන්නේ බෞද්ධ ධර්මයේ තමයි භව නිරෝධයක් දකින්න එක. බාහිර දෙයක් නැති බව දකින්න එකයි භව නිරෝධය දකින්න කියන්නේ. අපි හිතන දේවල් බාහිර නැහැ. මේක ඇත්ත කතාව. බාහිර දෙයක් නෑ කිව්වේ. ඒක හොඳින් දකින්න අපි හිතන දේවල් කොහෙවත් නෑ. චිත්තේන නියති ලෝකය කියලා කියනකොට සිත තුලම ඇවෙන ලෝකේ අපි ජීවත් වෙන්නේ. එහෙනම් සිත තුලම ඇවෙන ලෝකේ අපිට කවදාවත් එළියෙන් හම්බ වෙන්නේ නැහැ, හෙව්වත් වැඩක් නැහැ. මොකද එහෙම එකක් එළියෙන් යාට දකින්න වෙන්නේ විඥාණයෙන්මයි. විඥාණය කියන්නේ සිතින්මයි. එහෙනම් සිත තුලමයි ආ ඉන්නේ. එයා බුදුන් වඳිනවා කියලා බුදු රූපේ ඉස්සරහා වාඩි වුණත් එයා හිතේ තමයි විඥාණයට තමයි දන්නේ බුද්ධ. එතකොට ඒත් වඳින්නේ තමන්ගේ හිතටමයි. කවදාවත් එයා බාහිරට වඳින්න බෑ. ඒකට හේතුව එයාගේ විඥාණයෙන් තමයි හැමදේම දැනගන්නේ. අන්ධයෙක්ට කොහොමද පාට පේන්නේ? බීරයකට කොහොමද ශබ්ද ඇහෙන්නේ? අනේකෙන් තේරෙනවා එහෙනම් චක්කෝ විඥානයක් නැතුව එයාට එළියේ එළියේ කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සෝත විඥානයක් නැතුව ශබ්දයක් ගැන යට කතාවකුත් නැහැ. එහෙනම් විඥාණයෙන් තොර අපේ චිත්තය තුළ දැනීමක් දැකීමක් නැහැ. ඒ කියන්නේ විඥාණය ඇතුලේ අපි ඉර වෙලා ඉන්නවා. ඒක තමයි අපි චිත්තේන නියති ලෝකේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන් රෝහිතත්ත ලෝකේ බාහිරින් හොයන්න එපා. මේක සිත තුළයි මැවෙන්නේ. පේනවා නෙමෙයි හිතනවා. ඒතකොට අන්ත දෙකක් හම්බ වෙන්නේ නැහැ. අජත්ත බහිද්දා කියන අන්ත දෙකේ මිදුරු දාමක් මජ්ජේ ඥානං කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජග යෝ ඔබ අන්ත දෙකේ මිදුණු තැන අජත බහිද්දා කියලා අන්ත දෙකක් නැති තැන අන්න මජ්ජේ ඥානං කියන. එයයි සිම්බනි වෙන්නේ නැහැ, ගැට ගැහෙන්නේ නැහැ කොහෙවත්. ඒ කියන්නේ අපි දෙයක් බලනකොට බිත්තිය කියලා, පොත කියලා, ඒක බාහිර කියලා අපි හිතුවට එම බාහිර නෙමේ අපේ සිතයි ඒ හිතන්නේ. එහෙනම් අපි සිතුවිල්ලක්මයි දකින්නේ. ඒ කියන්නේ රූපය කියන්නේ රූප සංඥාවක්. ඒ කියන්නේ ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා පොට්ටබ්බ සංඥා. සංඥා කියන්නේ චිත්තයක්. අපි ඇසුරු කරන්නේ චිත්තයක්. ශබ්ද සංඥාවේ ශබ්ද නැහැ කියුවේ අන්නේ නිසයි. ඒ කියන්නේ මේ මනෝවිඤ්ඤාණය දෙයක් කියලා ගන්නකොටම ඇසුරු කරලා තියෙන සංඥාවක්මයි. සංඥායකට එකතු කරලා ගත් එකක් තමයි මේ දෙයක් කියලා ගත්ත සංඥාව. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා. එතකොට මේක බොහොම නිර්වල නිර්වල ඒ කියන්නේ නිර්වල් කරගන්න ඕනි තනක් මේ විඤ්ඤාණයේ ස්වභාවය. ඒ වගේම මේ හැම දෙයක්ම එකට මේ ඔක්කොම විසදිලා යනවා. දැන් එතකොට මේ මහනිදාන සූත්‍රය තුල පෙන්වන්නේ මෞකුස තුල පිළිසෙද ගන්නවා. දැන් මෞකුස තුල යුක්තාණුව තුල සෛල සකස් වෙන තැන එතන නා සෛල හැදෙන තැනම එතන නාම රූපේ හැදීමම විඥානය කියන්නේ. ඒ කියන්නේ දැනීමක් දැනෙනවා නම් ඒ දැනීම තුල නාම රූපේ කියන එක. හැබැයි මේ නාම රූප කියන එක අපි අර කතා කරන සංඛාරා නෙමෙයි. අර අපි ජාත්‍යම්ම සූත්‍රයේ කතා කරපු ඇසේ උපතයි කියපු අර කෙලෙස් තියෙන තැන නෙමෙයි. මේ කතා කරන්නේ අර ආයතන මට්ටමේ ස්කන්ධ මට්ටමේ නාම. අන්න එතන තියෙන දැනීම. දැනීමක් නම් නාම රූප. දැනීමක් නම් අපි කතා කරනවා. ඒ දැනීමක් තියෙන තැන ස්කන්ධයක් කියලා. ස්කන්ධයක් නැතුව විඥානයක් නැහැ. එහෙනම් දැනීමක් තියෙනවා. ස්කන්ධයක් කියන්නේ වේදනා සංඥා සංකාර. මේ පොතක තියෙන දෙයක් නෙමෙයි. ප්‍රායෝගික ධර්මයක්. එතකොට දැන් ආනන්ද හාමුදුරුවගෙන් අහන ඊගා ප්‍රශ්නේ විඥානංචහි ආනන්ද මාතුකුච්චින් ඔක්ක මිස්වා ඔක්ක මිස්සත අපිනුකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බන්ති අබිනිබ්බන්ති සත නොහේතම් බන්ති. ඒ කියන්නේ දැන් කලින් ඇහුවේ විඥානංච හි ආනන්ද මාතුකුච්චින් න ඔක්කමිස්සත අපිනුකෝ නාම රූපා මාතුකුච්චස්මි සමුජ්ජිස්සත. සමුජ්ජිස්සත කියලා කිව්වේ විඥානයක් නැතුව නාම නාම රූපේ තියෙනවද? නොහේතම් බන්තේ. දැන් දෙවනියට අහනවා විඥානේ ඒ කියන්නේ විඥානංච හි ආනන්ද මාතුකුච්චින් අර විදියමයි අතන න ඔක්කස්මිසිකේ මානව මා ඒ කියන්නේ විඥානයක් නැතුව ඒතර ඇහුවේ න ඔක්කස්මිසිකේ නාම රූපයක් තියෙද කියලා. දැන් මෙතනද කියනවා මා විඥානං විඥානංච හි ආනන්ද මාචු කුච්චින් ඔක්ක මිස්වා ඔක්ක මිස්සත ඔක්ක මිස්සත්වා ඔක්ක මිස්සත් ඔක්ක මිස්සත්වා ඔක්ක මිස්සත් අපිනකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බන්ති සත්ත. ඒ කියන්නේ විඥානයේ බැසගෙන නික්ම විඥානයක් මෙතනදී තිබිලා නැති වුණොත් විඥානයක් එතන නැති වුණොත් ඒ කියන්නේ නාම රූපයක් පවතීද කියලා අහනවා. කලින් ඇහුවා විඥානයක් නැතුව නාම රූපයක් තිබේද කියලා. දැන් අහනවා විඥානයක් තිබිලා නැති වුණොත්. විඥානයේ තිබිලා නැතිව තිබුණොත් එතන නාම රූපේ වර්ධනය සිද්ධ වේද? ඒ කියන්නේ නාම රූපේ වර්ධනය සිදු වේද කියලා අහනවා. නොඒතම් බන්තේ. විඥානයේ බැසගෙන නික්ම ගියොත් නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් වර්ධනයක් සිදු වේද නොහෙතම් බන්තේ. එතකොට ඒ දෙවෙනි ප්‍රශ්නේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ තමයි දැන් මෙන්න මේ අහන මේ මේ ප්‍රශ්න විලාසය මේක ඇත්තටම මෙතන පෙන්වන්නේ නිවන් මාර්ගක්ම තමයි. මෙතන තියෙන්නේ අපි අර කිව්වානේ සප්ත සූර්යෝග්ගම සූත්‍රයේ තියෙන නිවන් මාර්ගක් කියලා. ආපසර බ්‍රහ්ම ලෝකයෙන් පල්ලෙහා විනාශ වෙනවා කියන්නේ ප්‍රභාස්වර සිත අවදි වෙනවා කියලා පෙන්වන්නේ. පංචමා නදී හෝ සිඳියයි කියනකොට පංච ආයතන ඇස කන දිව නාසය කියන මේ ආයතනවල කාම කාමයේ පිනවීමෙන් සිඳී යනවා කියන එකයි කියලා. එතන කියන්නේ මහා මේරු පර්වතයේ හුඹස් මැට්ටක් වගේ විනාශ වෙනවා කියන්නේ අළු වෙලා යනවා කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව සුනිසුන වෙලා යනවා කියන එකනේ. අපි පෙන්වන්නේ ඒ කියන්නේ සප්ත සූර්යෝගම සූත්‍රයේ උපමාව තමයි ලෝක විනාශය. හැබැයි උපමේය තමයි සිත තුල චිත්තේන නියත ලෝකයේ විනාශ වෙලා නිවන් මාර්ග. ඒ කියන්නේ හත් වතාවක් ගින්නෙන් විනාශ වෙනවා කියන්නේ. ඒතර අටවෙනි වතාව වතුරෙන් විනාශ වෙනවා කියන්නේ. ඒතර ඇත්තට මේ නිවන් මාර්ග ප්‍රායෝගිකව අත්දකින කෙනෙකුට දැනෙනවා අර කාම භූමියෙන් විනාශ වෙලා යන හැටි අර අර රාග දේශ මොහ තුනී වෙලා ඡය වෙලා යන ඊට පස්සේ අර සාන්ත ප්‍රනීත සුවේපත් වෙන එක. ඒක තමයි හත් වතාවක් ගින්නෙන් විනාශ වෙනවා කියන්නේ. මේ සප්ත බොජ්ජංග වැඩිම තුලින් තමයි මේ මේ සිත තුළ ඇත්තටම මේ ගින්න නිවෙන්නේ. එතකොට සිත තුළ ලෝකේ සතිය අපි දන්නවනේ සම්මා සතිය කියන්නේ සත්තබොජ්ජංගනේ. සත්තබොජ්ජංග වැඩිමෙන් තමයි සම්පූර්ණයෙන්ම ඇත්තටම සිත තුළ චිත්තේන නියති ලෝකේ මිදිලා අන ඒ චිත්තේන නියති ලෝකේ විනාශලා අන්න නිවන් දකින්නේ. එතකොට සිත තුල මැවෙන ලෝකේ විනාශ වෙන එක තමයි සප්තසූරියග්ගම සූත්‍රයේ පෙන්නන්නේ. උපමාව තමයි බාහිර ලෝකේ විනාශ වෙන එක. උපමේය තමයි සිත තුල. ඒතොර අත්වතාව ගින්නෙන් විනාශ වෙලා අටවෙනි වතාව වතුරෙන් විනාශ වෙනවා කියන්නේ අර අර ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යද්ද සබ්බ සංකාර සමතෝ කියපු තැන අර සාන්ත ප්‍රණීත සෝය තමයි අර අටවෙනි වතාව. දැන් අපි අපි ගත්තොත් එහෙම දැන් බාහිර දෙයක් හම් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් නිවන් මාර්ගය යන කෙනෙක්ට බාහිරින් මිදෙනවා. එතකොට සිතෙන් මිදෙනවා. නාම රූප අන්ත දෙකෙන් මිදෙනවා. එතකොට සිතට එන අරමුණේ සත්‍ය දකින්නකොට මේක සිද්ධ වෙන්නේ. සති ධම්ම විජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මග. එතකොට මෙතනදී බාහිරින් මිදෙනකොට එතරම් ගින්න නිවෙනවා. එතකොට බාහිර ලෝකෙ මිදිලා. එතකොට සිත තුලත් දෙයක් නැති බව දැකලා එතරම් ගින්න නිවෙනවා. එතකොට මේ ගින්න සම්පූර්ණයෙන්ම නිවෙනවා. මේ නිවීම කියන එක තමයි නිවන කියන එක තමයි. එතකොට සිතින් මිදීම චිත්ත විමුක්තිය තුළ තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ හත් වතාවක් මේ ගින්නෙන් විනාශ වෙනවා කියේ මේ නිසයි, බොජ්ජංගේ වැඩ නිසයි. එතකොට එතකොට මොකද වෙන්නේ? බාහිරින් මිදලා සිතිනුත් මිදුනහම මෙතන මහා සාන්ත සුවයක් දැනෙනවා. ඒක ඔබටත් දැන් දැනෙනවා. අපි ප්‍රායෝගිකව ඔබට පෙන්නවා මේ එනේන අරමුණේ මිදෙනකොට එහෙම දෙයක් නැති බව දකිනකොට මුකුත් ඒ කියන්නේ නැති වෙලා නෙමෙයි. මේක අධ්‍යාත්මිකවයි සිද්ධ වෙන්නේ. ඒ හැම දෙයක්ම මේ විදිහටම තියෙනවා. අර කණ්ණාඩිය හැමදේම පේනවා වගේ. හැබැයි කණ්ණාඩියේ මොකුත් නැති බවට අපිට අවබෝධයක් තියෙනවා. අන්න ඒ වගේ ලෝකේ සේරම තියෙද්දි ලෝකේ ඇත්ත දකින්නකොට අවබෝධයෙන් ඒක දකින්නේ. එතකොට සංකිතේ නිබ්බිදාය කිව්වේ ඒකයි. එතකොට ඒ මිදීමයි එතකොට නිවන. එතකොට එතන එතන එතකොට ඒ එතන හත්වෙනි වතාව ඒ අටවෙනි වතාව වතුරෙන් විනාශ වෙනවා කියලා කිව්වේ. එතකොට බාහිරෙන් මිදිලා සිතුනුත් මිදුණු තැන. එතකොට අර සාන්ත සූයක් දැනෙන තැන අන මහා සිසිලසක් දැනෙනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතයි අදිදා සබ්බ සංකාර සමතෝ කියපු තැන. එතකොට සබ්බුපති පටිනිස්සග්ගෝ එතකොට විරාගෝ නිරෝධෝ නිබ්බහනෝ කියනකොට ඒ අටවෙනි වතාව ඒ සිසිල් වීම ඒ සාන්ත සෝය ඒ ඒ තුලත් අන්න නිවීමක් තියෙනවා. ඒකයි වතුරෙන් අටවෙනි වතාව වතුරෙන් ගින්න නිවෙනවා කියලා කිව්වේ. ඒ ලෝක විනාශයට මේක මේක බාහිර ලෝකයට උපමාවක් විතරයි තියෙන්නේ. ඒ අටවෙනි වතාව වතුරෙන් විනාශ වෙනවා කිව්වේ ඒකයි. නමුත් ඒක ඒක උපමයේ තමයි හොඳටම ගැලපෙන්නේ. ඒ කියන්නේ සිත තුළ චිත්තේ නියති ලෝකේ විනාශ වෙලා චිත්ත විමුක්තිය තුළ නිවන් මඟ දකින්නවනම්. ඉතින් මේ මෙන්න මේ උපමාව හා සමාන අපි වෙනවා සුරාසුර යුද්ධෙත් ඒ වගේම උපමාවක්. අපි වෙන්නවා ඒක තියෙන්නේ නිවන් මගේ කියලා. ඒ කියන්නේ අසුරේන්ද්‍රයාගේ දෙල්පතිත්‍ර අසුරේන්ද්‍රයාගේ මාරබන්ධනය කියන්නේ නැති දෙයක් තියෙනවා කියලා හිතීමයි. සුරයන් සුරයන් නරකයි අසුරයන් හොඳයි කියලා හිතනකන් තියේ තමයි කියනවා මාරබන්ධනේ තියෙන්නේ. නැති දෙයක් තියෙනවා කියලා හිතන එක තමයි මාරබන්ධනේ කියන්නේ. ඒ කියන්නේ බාහිර නැති දෙයක් තියෙනවා කියලා අරගත්ත කම්ම තමයි ආත්මය කියන්නේ. ඒකමයි එතකොට ආත්මයම තමයි මාරයා කියන්නේ. ඒ මාර බන්ධනේ කියලා කියන්නේ බාහිර ලෝකෙට බැඳිලා තියෙන්නේ තියෙනවා කියලා හිතාගෙනයි. හැබැයි බාහිර ඇත්තටම නැහැ කියලා දැක්කොත් අන්න මාර බන්ධනේ ලිහෙනවා. අන්න එදාට සුරාසුර යුද්ධේ අන්න අර අසුරේන්ද්‍ර දෙල්පදීත අසුරේන්ද්‍රගේ මාරබන්ධනේ ලියනවා. ඉතින් මේවා සුරංගනා කතා නෙමෙයි මේ නිවන් මාර්ගයයි තියෙන්නේ. දැන් මෙතනදී කතා කරන්නේ තේ දෙමයි. බොහෝ අයට මේක ආందోලනයක් වේවි. හැබැයි මේ මෞකුස තුල කතා කරන මේ කතාව තුලත් බුදුන් වහන්සේ පෙන්වන්නේ නිවනමයි. මේ තුල තියෙන්නේ නිවන් මාර්ගක්. මේකත් උපමාවක් තියෙන මේක සූත්‍රයක්. මේ හැමතැනම බුදුන් වහන්සේ නිවන පෙන්වන්නේ. අපි බුදුන් වහන්සේට උප්පත්තිය පෙන්වන්න ඕන නම් බුදුන් වහන්සේ හොඳටම උප්පත්තිය පෙන්නනවා. ආයතනේ ඇසේ උපතයි මහණි උපත කියලා හොඳට පෙන්නනවා. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මෙතනත් පෙන්වන්නේ නිවන් මඟ. හැබැයි මේක දැන් වැරදිට අල්ලගෙන තියෙනවා සමාජේ. හිතනවා දැන් මෞකුස තුල තියෙන කතාව වෙනම කතාවක්. හිතනවා දැන් මේ මේක හිතලා තමයි හිතන්නේ මේ මේ සූත්‍රය දිහා බලලා තමයි හිතන්නේ ආ මෙතන තියෙන්නේ ආ මේ මේ මරණින් මත්තේ යන කතාවක් වගේ එකක් තමයි මේ තියෙන්නේ කියලා. ඊට පස්සේ හිතනවා විඥානංච හි ආනන්ද මාතුකුච්ඡං න ඔක්කස්මින්ත අපිටකෝ නාම රූප මාතකුච්චස්මින් සමුජ්ජසත කියනකොට ආනන්ද විඥානේ බැසගත්තේ නැත්තම් නාම රූපය මෞකසේ පිළිසිත ගනීද කියනකොට. එතකොට මේ විඥානේ කියන්නේ 아무තු එකක් මේක ඇවිල්ලා බහින එකක් ඔහොම එකක් නෙමෙයි. විඥානය ගැන හොඳ අවබෝධයක් ඔබට ඇති වෙන්න ඕනේ. අපි ඉස්සරහට දේශනා මාලාවක් ඒ වෙනුවෙන් කරන්න ලෑස්ති. මොකද මේ විඥානය ගැන හොඳට කතා කරන්න පුළුවන්. මේ විඥානය කියන්නේ නාම රූපයම තමයි. නාම රූපයක් නැති විඥානයක් නැහැ. නාම රූපයක් හුදකලාව නැහැ විඥානයක් නැතු. ඒ නාම රූපයත් එන්න කියන්නේ එකම තමයි විඥානය කියන්නේ. ඒකම තමයි නාම රූපය කියන්නේ. ඕව වෙන් කරන්න බෑ. මේ වචන ගොඩක් විතරයි. වචන පරම සත්‍යයක් නෙමෙයි. මේ තුල තියෙන පණවිඩය අවබෝධ කරගන්න ඕනේ. මේ මෞකුස තුල යුක්තාණුව සකස් වෙනකොට ඒ දෙමව්පියන්ගේ ඒ සුක්‍රාණු ඩිංග්‍ර සංචේතනය තුල සෛල විභේදනය සිද්ධ වෙනකොට ඒ සෛල විභේදනය සිද්ධ වෙනකොට එන දැනීම ඒ දැනීම ඒ දැන දැනීමයි අතර විඥානේ. ඔක ලොකු දෙයක් නෙමෙයි. චක්කු විඥානය ගත්තොත් එතන චක්කු විඥානේ දන්නේ නැහැ නේ පොතක්ද මේ සැදඳන්ද කියලා. මෙතනත් ඒක ස්කන්ධ මට්ටම තියෙනවා. ඕනම දැනීමත් වල ස්කන්ධ මට්ටමක් තියෙනවා. මේකට මේ මේ මේ මොන්ඩිසෝරි වගේ අත අපිට බොහොම අපිට බොළඳ විදිහට මේ ධර්මය පැහැදිලි කරන්න බෑ. ඔබ ඉන්න බොළඳ තැනට අපි එනවද? ඔබ නැත්තම් ප්‍රඥාව තියෙන මේ ධහම ප්‍රඥාවන්තින්ගේ ධහම ප්‍රඥාව ටිකක් හොඳින් හදාගෙන නුවණ වඩාගෙන මේ ධර්මය අවබෝධ කරගන්නවද? ඔබ එන්න ඕනේ එතනට. ඔබ නුවණ වඩා ගන්න ඕනේ. එහෙනම් මෙතන කියන විඥානෙත් නාම රූපයක් නැතු විඥානයක් නැහැ. එතකොට බුදුන් වහන්සේ මේ දෙයම කියනවා. දැන් අපි කිව්වා ප්‍රතිපදාව කියනකොට දැන් ඔන්න දැන් බාහිර කියලා හිතනවා. සාමාන්‍ය අසෘතව පු탁ජන මිනිස්යාගේ ස්වභාවය මිත්‍යා දෘෂ්ටික සතාසිව්පාගේ ස්වභාවය මොකක්ද? බාහිර ඇත්ත වෙලා තියෙන්නේ. ලෝකේ ඇත්ත වෙලා නැති. එන්නේ අරමුණක්ද? ඒක මේ එළියේ තියෙනවා. බිත්තිය ඔය තියෙන්නේ. පොත ඔය තියෙන්නේ. දකිනවා. හැබැයි දැන් ධර්මයේ දකින්න කෙනාට මොකද වෙන්නේ? ධර්මයේ දකින්න කෙනා යථාභූත ඥාණයෙන් දකිනවා. මොකක්ද ඒක? ඒ පොත එළියේ තියෙන එක නෙමෙයි පොත කියන්නේ අපේ සිතුවිල්ල. පොත කියලා දෙයක් එහෙම එළිය නෑ. දැන් මේ බිත්තිය කියන්නේ පස්වල සිවිඳි පේන්නේ නෑනේ. ඒ වගේ මහ භූත පේන්නේ නෑ. අපි බිත්තිය කියන්නේ shabdayak. දැන් සුද්දෙක් ආවොත් මෙතන ඉඳන් කියන්නේ මොකද? වෝල්. shabdayak එතකොට සත්‍යයක් නෙමෙයි. ඒක චිත්තයක්. ඒක චිත්තය ශබ්ද වර්ණ එකතු වෙච්ච එක චිත්තය අර මොන්ඩිසෝරි උගන්වන්නේ රතු පාට නිල් පාට කහ පාට එහෙම නැත්නම් ඒ දරුවා දන්නේ නැහැ. ඕකත් උගන්වපු චිත්තේ. හරිනේ? දැන් එතකොට අපි මේ දකින්නේ චිත්තේ. සිතුවිල්ල. එළියේ තියෙන දෙයක් නෙමෙයි. ඒකයි චිත්තේ නියති ලෝකේ. සිත තුලම වෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ. මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් කෝටි 800 මේමයි. හිතෙන් එළියට කවුරුත් ගිහිලා නැහැ. විඥාන මායාවට නැහැ මේකම් පේන්නේ. එනක වෙන්නේ නැහැ. ඒතකොට මෙතනක් දකින්න තියෙන එකමයි. මොකද්ද මේ කියන්නේ? අපි සාමාන්‍යයෙන් මේ ප්‍රතිපදාව තුළ සත්‍ය දකිනකොට අපි උත්සාහ කරනවා මේ එන අරමුණ සිත්යක් කියලා දකින්න. ඒක නෙවෙයි. ඔබට ඒ අත්දැකීම තියෙනවනේ. ඔබ ප්‍රායෝගිකව මේක පුහුණු වෙනවනේ. අන්න දැන් ඔබට තියෙන අත්දැකීම තමයි මෙතනදී බුදුන් වහන්සේ මේ ආනන්දර හිමියන්ටත් පවසන්නේ. ඔන්න බලන්න නැද්ද කියලා. දැන් ඔබ මේ බාහිර එන ආරම්මනේ එන චිත් ආරම්මනේ මේක දෙයක් නැති බව දකිනකොට අර විඥානයේ සමහරලාවට ඒ වෙලාවේ පොත ඇති වෙලා. හැබැයි ටිකක් කළා යනකොටයි මතක් වෙන්නේ. පොඩ්ඩක් පොඩි වෙලාවක් යනකොට මතක් වෙනවා නෑ ඒක චිත්තයක්. නෑ මේක බාහිර නෙමෙයි මේ හිතමයි කියලා. ඔන්න ඕක තමයි විඥානේ බැසගෙන ගියොත් මොකද වෙන්නේ කියලා අහන්නේ. ඕකම තමයි දැන් මෞකුසී උපමාවෙදිත් අහන්නේ. මෞකුසී උපමාවෙදිත් අහනවා විඥානංච හි ආනන්ද මාතුකුච්ච ඔක්කස්මිත්වා ඔක්කස්මිස්සත අපිනකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බන්ති සත් අබිනිබ්බන්ති සත අබිනිබ්බන්සි සත ඒක අබි නැව සකස් වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ විඥානය කියලා දැන් මේ විඥානේ මෙතන බැසගත්තානේ දැන් බාහිර ආරම්මණයක් එනකොටම මේ මෙතන පොතේ කියලා ඊට පස්සේ ඒක ආයිමත් එහෙම දැන් නැති බව දැක්කානේ. එතකොට ආයි විඥානේ නිරෝධයිනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එතන ආයි අනිමිත්ත වෙනවා. ආ එතකොට නාම රූපේ නැති වෙනවා. ඕකම වෙනවා. දැන් මේ මේ කියන කතාව බුදුන් වහන්සේ පෙන්වන්නේ නිවන් මාගම. ඒකම මෞකුස තුල විඥානේ අතර දැනෙන ස්වභාවය ඇති වෙලා. ඒක නැති වුණොත් මොකද වෙන්නේ? නාම රූපයක් අටගන්නේ නැහැ. එතනින් හා නාමරූප කතාවක් නැහැ. ඒකයි කියන්නේ විඥානංචහි ආනන්ද මාතු කුච්චස්මි ඔක්කස් ඔක්කස්මි විත්වා ඔක්කස්මිස්සත අපිනුකෝ නාම රූපං ඉත්තත්ථාය අබිනිබ්බන්ත කියන්නේ. අබිනිබ්බන්ති සත. එතකොට දැන් ඊගා ප්‍රශ්නේ අහනවා ආනන්දයෙන්. තුන්වෙනි ප්‍රශ්නේ විඥානංචහි ආනන්ද විඥානංචහි ආනන්ද දැන් අර විදිහටම අහනවා විඥානංචහි ආනන්ද දහර සේසව සතෝ වොච්චදි ජිත්තස කුමාර කස්සවා කුමාර කුමාරිකායාවා අපිනුකෝ නාම රූපං උද්දින් විරූලහින් වේපුල්ලං ආ ආපදිච්ඡත එතකොට මෙතනදී අහනවා මේ දැන් කුමාර දැන් මෙතනදී කියනවානේ කුමාර කස්සවා කුමාරිකාවා අපිනුකෝ නාම රූපං උද්ධිය කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ මේ ලාබාල කාලයේ විඥානේ සිඳී ගියහොත් නාම රූපයක් පවතීද කියලා අහනවා. නැතම නැතම එත නොහෙතම් බන්තේ කියලා පිළිතුරු දෙනවා. එතකොට මේ මෙතනදී මේ මේ අහන ප්‍රශ්නේ අර මුලින් ඇහුවා විඥානේ නැතුව නාම රූපයක් තියෙන්න පුළුවන්ද? නොහෙතම් බන්තේ කියලා පිළිතුරු දුන්නා. ඊට පස්සේ ඇහුවා විඥානය හටගෙන නිරුද්ධ වුණොතින් එතන නායි නාම රූපයක් තියෙන්න පුළුවන්ද කියලා ඒකටත් නොහේතම් බන්තේ කිව්වා ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේදී ඇහුවා විඥානංච හි ආනන්ද දහරස්සේස සතෝ වොජ්ජජිත්සත කුමාර කස්සවා කුමාර කුමාරිකායවා අපිනුකෝ නාම රූපං උද්ධින් විරුලහින් වේපුල්ලං ආපජ්ජිසත ඒ කියන්නේ ලාබාල කාලයේ ඒ කියන්නේ මේ පුංචි ලේ කැටි දරුවා වර්ධනය වන ලාබාල කාලයේ විඥානයේ නැවත සිඳී ගියොත් එතන නාම රූපයේ සකස් වේද කියලා අහනවා. ඉතින් මේ හැමතැනම කියන්නේ එකම දෙයම තමයි විඥානය හටගෙන නිරුද්ධ වුණොත් නාම රූපයක් එතන පවතින්නේ නැහැ. දැන් නොහෙතම් බන්තේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් ඊගා ප්‍රශ්නේ අහනවා. හතරවෙනි ප්‍රශ්නේදී අහනවා ආයිමත් ඒ විදිහටම අහනවා. විඥානංචහි ආනන්ද නාම රූපේ ප්‍රතිට්ඨං න ලහිස්සත අපිනකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව හෝති. ඒ කියන්නේ දැන් හතරෙන් ප්‍රශ්නේදී අහනවා විඥානංචහි ආනන්ද නාම රූපේ ප්‍රතිට්ඨං න ලහිස්සත අපිනකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව පඤ්ඤායේත. එතකොට එතනදී ඒකේ ආනෝයතම් පන්තේ කියලා පිළිතුරු දෙනවා. එතකොට විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නැතිනම් ජාත් ජරා මරණ ශෝක පරිදේව මේ ජාති ජරා මරණ ආදී සංසාර දුක්ඛයක් ඇතිවන්නේද කියලා අහනවා නොහේතම් බන්තේ. ඒ කියන්නේ විඥානයක් මෙතන ප්‍රතිෂ්ඨාවක් නැතුව ඒ කියන්නේ ජාතියක් ඉපදීමක් ජරාවක් මරණයක් ශෝක පරිදේව කිසිවක් හටගන්නේ නැහැ. මේ අවසාන ප්‍රශ්නෙත් මේක හොඳටම තේරෙනවා බුදුන් වහන්සේ මේ කතා කරන්නේ මේ නිවන මේ මේ කතා කරන්නේ සිතින් මිදෙන දෙයක. මේ මේ නිවන් මඟ ගැන ජාත් ජරා මරණ දුක්ඛ දෝමනස් ඇති වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. විඥානංචහි ආනන්ද නාම රූපේ පතිත්තං න ලහිස්සත අපිනකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව පඤ්ඤායේත ආනන්ද යම්කිසි විදිහකින් කොයි ආකාරයෙන්ද කියලා දැන් මෙතන විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ නම් නැවත ජාත් ජරා මරණ ආදී සංසාර දුක්ඛයක් ඇතිවන්නේද නොහෙතම් බන්තේ කියනකොට මෙතනදී අපිට පැහැදිලි වෙනවා එතකොට මේ කතා කරන්නේ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නැතුව එතකොට මෙතන ජාති දරා මරණ ජාතියක් පනවන්න බෑ ප්‍රතිෂ්ඨාවක් වෙන්නේ නැහැ. එතකොට මේ කියන දේෙන් අපිට පැහැදිලි වෙනවා විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නැතිනම් ජාත් ජරා මරණ ශෝක සංසාර දුක්ඛයක් ඇතිවන්නේද නැත. එතකොට මේ මේ කියන්නේ ඒ දෙයමයි. එතකොට හතරෙන් ප්‍රශ්නෙන් අපිට පැහැදිලි වෙනවා විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නැතුව ඒ කියන්නේ නාම රූපයක් කතාවකුත් නැහැ. ඒ කියන්නේ දෙයක් කියලා අපි ඒකයි මේ නිවන් මගමයි කියලා කිව්වේ. එතකොට හතරෙන් ප්‍රශ්නෙන් හොඳටම පැහැදිලි වෙනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන හතරෙන් ප්‍රශ්නේ හොඳට පැහැදිලි වෙනවා විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නැතුව මෙතන ජාති ජරා මරණ ශෝක පරිදේව පණවන්න පුළුවන්ද නැහැ කියනකොට. එතකොට මේ කතා කරන්නේ ජාති ජරා මරණ කියන්නේ දුකෙන් මිදෙන ඒ ඒ පැහැදිලි කිරීමක්මයි මෙතනත් තියෙන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේව පණවන්න බෑ විඥාන ප්‍රතිෂ්ඨාවකින් තොරව. ඒකයි විඥාන අනිදස්සන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන කොටත් අපිට වැටුණා. ඒ විඥානයේ අනිදස්සන වන විට ඒ සිතට එන අරමුණේ සත්‍ය දැක සත්‍ය දැකලා මිදෙනකොට බාහිර පතිත වෙන්නේ නැහැ පොත මේසේ ඇඳ කියලා. ඒතකොට බාහිරත් මිදෙනවා. ඒතකොට විඥානයේ නාම රූපයෙන් මිදෙනවා. ඒතකොට අපපටිතිත වෙනවා. ඒතකොට මෙතන මේ දැන් සිත සත්‍ය දැකලා මිදෙන තැනේදීත් ඒ යථාභූත ඥානය කියන තැනදී සිද්ධ වෙන්නේ මොකද්ද? අපි මේ සිතුවිල්ල හිතන දේ කොහෙවත් පතිත වෙන්නේ නැහැ. විඥානය අපපටිතිත වෙනවා. ඒතර ඒකම තමයි මෙතනත් මේ ප්‍රශ්න හතරෙන් පැහැදිලි කරන්නේ. මෙතනදී මේක වෙනම මේ නිවන් මාර්ගක් පැහැදිලි කරන බව තමයි අපිට පැහැදිලි වෙන්නේ. එතකොට විඥානයක් නැතුව දැන් මෙතන උපමාවක් අරගත්ත බව තමයි බුදුන් වහන්සේ මෙතන මෞකුස තුල මෙතන පිළිසිඳ ගනිද කියන එක මේක උපමාවක් අරගත්ත බව තමයි අපිට පේන්නේ. මේක මේක මේක ඇත්තක් කරගෙන අපි ගොඩක් වෙලාවට දකිනවා දැන් පොත් ලියාගෙන එක එක විදිහට මේක කතා කරනවා. නමුත් මේ මේ මේ මේ මේ සංවාදේ දිහා බැලුවාම මේ ප්‍රශ්න හතර දිහා බැලුවාම අපිට පේනවා දැන් ඇත්තටම විඥානය කියලා කියන්නේ නාම රූපෙමයි. නාම රූපේ විඥානය වෙන් කරන්න බෑ. ඒක ස්කන්ධ මට්ටමින් අපිට පැහැදිලි. අමව කුසෙන් එළියට එනකොට ප්‍රභාස්වරං චිත්තං. ඒතර ප්‍රභාස්වරං චිත්තං කියනකොට ඒ ප්‍රභාස්වර සිත මුකුත් සංකාර පනවන්න බෑ. එතකොට ප්‍රභාසර චිත්තං සංකිට්ඨේ අද අපි කියනවානේ උපක්කලේසේ උපක්කලිටා කියලා. එතකොට අපිට තේරෙනවානේ මේ අතර පුංචි දරුවා ප්‍රභාසරයිනේ. පුංචි දරුවා ඉරිසියා වෛර ක්‍රෝධේ පනවන්නත් බෑ. එතකොට අපි ඔබට පැහැදිලි කරා මේ මව්කුසෙන් එළියට එන මේ පුංචි දරුවා අපි දන්නවා අපි සාමාන්‍යයෙන් මේ ස්කෑන් කරලා බලනකොට මේ දරුවා අපි කලිනුත් පැහැදිලි කරා මේ දරුවා දඟලනවා. මේ දරුවා එතකොට ඒ දැනෙන ස්වභාව තියෙනවා. මේ දරුවා ඉපදුනාට පස්සෙත් අපිට ඒක පේනවා. හැබැයි මේ දරුවා එළියට ගන්නකොට හුස්ම වැටුනේ නැත්තම් අපිට එතන උපතක් පණවන්න බෑ. එතකොට එතන අපිට නාම රූපයක් කතා කරන්න බෑ. ඒ කියන්නේ දැනෙන ස්වභාවයක් නැහැ. එහෙනම් දැනෙන ස්වභාවයක් ගැන මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ එතන මේ දරුවා කියන්නේ අර අර මේ මේ සෛලවල අර අර මස්ගුලියට නෙමෙයි. ඒ දැනෙන ස්වභාවයක්ට කතා කරන්නේ. ඒ ඒ එතන හුස්ම වැටුනේ නැත්තම් එතන දරුවෙක් පණවන්න බෑ. එතකොට මේක ඔබ හිතන තරම් මේක ලාභ බල බොළඳ තැනක නෙමෙයි මේ කතාව තියෙන්නේ. උප්පත්තිය පණවන්න පුළුවන් වෙන්නේ හුස්ම වැටුනොත් විතරයි. ඉතින් එතරම් තමයි විඥානයක් නැත්තම් එතන නාම රූපයක් පණවන්න පුළුවන්ද කියලා අහන්නේ. නොහෙතම් බන්තේ. එතකොට අපිට තේරෙනවා මෞකුසෙන් එළියට ගන්නකොට මේ පුංචි ලේ කැඩි දරුවා හුස්ම වැටුනේ නැත්තම් එතනත් මල ගඳා. එතන විඥානය කොහොමද පණවන්නේ? එතන විඥානයක් පණවන්න බෑ. එතකොට එතන ආත්මයක් පණවන්න බුණා ආත්මයක් පණවන්නත් බෑ. අන්නේ එතකොට අපිට තේරෙනවා ඒක දැන් අපි සාමාන්‍ය දකින දෙයක් තමයි මේ පුංචි දරුවා එළියට ගන්නකොට හුස්ම වැටෙන්නේ නැත්නම් වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් කියයි ඒ දරුවා කකුල් දෙකෙන් අල්ලලා තට්ටුවක් දානවා. ඒ තට්ටුවක් දානකොට ඒ ඒ ඒ පෙනහැල්ල අර පපුව අර තෙරපෙනකොට එතන අර මාර පැලෝපියනාලෙන් වෙන් කරනකොට අම්මගේ තියෙන වාතය එන එක අර ආහාර එන එක මේ දරුවගේ නවතිනවා. දැන් ලේ කැටි දරුවගේ නවතිනවා. එතකොට මොකද වෙන්නේ? එළියට ගන්නකොට මේ දරුවගේ හුස්ම වැටුනේ නැත්තම් මේ මේ දරුවට අපි එතන ආත්මයක් පනවන්නේ නැහැ. හැබැයි මෙතන අපිට දකින්න ලැබෙනවා හොඳටම. හැබැයි ඊට පස්සේ දරුවා කකුල් දෙක උසලා තට්ටුවක් දානකොට අර කිව්වමක් ගිහලා එකපාරටම අර අර ආස්වාස ප්‍රාස්වාස වැඩනකොට චෑස් ගාලා කෑ ගහනකොට ඒ දරුවා අන්න හුස්ම ගන්නවා කියලා කියනවා. එතකොට ඒ දරුවා එළියට ගත්තට පස්සේ ඒ දරුවා කෑ ගහනකොට කවුරු හරි කියනවා අන්න ඒ දරුවා අඬනවා කියලා. හැබැයි ඒක ඔබ හිතන දෙයක්. හැබැයි එතන සිද්ධ වෙන්නේ අර පැලෝපියනාලේ වෙන් කිරීමත් එක්කලා අර දරුවගේ අර අභ්‍යන්තරයට ගිය අර වාතයේ යන ගමන නවතිනවා. එතකොට ඇබ්සර්ව් වෙන එක වේලෙනවා. එතකොට අර ලේ රුධිර යන එක නවතිනවා. ආහාර නවතිනවා. එතකොට ඒ ඒ දරුවගේ ඒ නහරවැල් ඔක්කොම වියලී යනවා. වියලී යනකොට මොකද සිද්ධ වෙන්නේ? එතන පිච්චෙන ස්වභාවයක් එනවා. ඒ පිච්චෙන ස්වභාවයේ අර ආස්වාස ප්‍රාස්වාස වැඩනකොට අර චූසන පොම්පයක් වගේ විසිල්ලක වගේ දැන් සොරාලේ ගාවේ අර අර අර ශබ්ද ඡාස් ගාල කෑ ගන්න ශබ්ද එනවා. අර ඒක තමයි අපි කියන්නේ දරුවා අඬනවා කියලා. හැබැයි දරුවා හිතලා අඬන එකක් එහෙම දෙයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන ස්වභාවික ක්‍රියාවලියක් තියෙන්නේ. එතන අර ඊට පස්සේ මොකද කරන්නේ අම්මා ගාවින් තියෙනකොට අර අම්මා දැන් කිරි දෙනකොට අර ශීරයේ ගිහිල්ලා අර නැවතත් අර බඩවැල් අර සේරම සීතල වෙලා යනවා. එතකොට නහරවැල් සේරම නැවතත් සීතල වෙනවා. එතකොට දරුවගේ අර පිච්චෙන ස්වභාවය නවතිනවා. නහරවැල් වල. එතකොට මොකද වෙන්නේ? අර විසිල් එක වදින එක නවතිනවා. නැවතත් අර ඔක්කොම හැකිලෙනවා කිරි දෙන එක නැවැත්තුවොත්. ඒකද මොකද වෙන්නේ? නැවතත් අර චෑස් ගාලා කෑ ගන්නවා. අර විසිල් එක වදිනවා. අර අර අර මේක ලහුතා මුත්තා එදා මේ මේ නිස්පන්ත රූප අනිස්පන්ත රූප මේ ගැන විශාල පැහැදිලි කිරීමක් තියෙනවා. එතකොට මේ මේවා මේ විදිහටම එතකොට මේ දරුවට කෑ ගහනවා කියලා අන්න අන්න දරුවා අඬනවා කියලා පිටින් කියනවා. හැබැයි මෙතන දරුවෙක්වත් පනවන්න බෑ අඩන දෙයක්වත් කියන්න බෑ මෙතන ස්වභාවික සංසිද්ධියක් සිද්ධ වෙනවා ඒ ස්වභාවික සංසිද්ධියට අපි විසින් පනවනවා නැතු එතන එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ ඉතින් මේ මේ මේකම දිගටම සිද්ධ වෙන එකක් මෙතන ආත්ම කතාවක් පනවන්න පුළුවන් වෙන්නේ. අත්‍තරම කිව්වොත් එහෙම අර දරුවා දෙයක් දැකලා අර ජාති ධම්ම සූත්‍රයේ ඇසේ උපතයි මහණෙනි උපත කියලා කියන තැනින් තමයි කෙනෙක් උපදින්නේ. එතනින් තමයි කෙලෙස් පටන් ගන්න. කෙලෙස් දරුවාගේ ඉපදෙනකොට කෙලෙස් කොහෙවත් නැහැ. දරුවා ඉරිසියා කරනවා, වෛර කරනවා කියලා දෙයක් නැහැ. ඒ දරුවා ඒකයි ප්‍රභාස්වරං චිත්තං කියන්නේ. ඔය ප්‍රභාස්වරං චිත්තං කියන එක මේ දැන් ඔබ ගාවත් තියෙනවා. මේ මොහොතෙත් තියෙනවා. මේ මොහොතේ ප්‍රභාස්වර සිත අර දරුවාගේ සිත තියෙනවා. දැන් හිතන්න දැන් දරුවා එළියට ඇවිල්ලා දරුවා වටපිට බලනවා. දරුවට බිත්තිය පේන්නේ නැද්ද? පේනවා. දරුවා දන්නවද බිත්තිය කියලා? නෑ. දරුවට කහ පාට රතු පාට පේන්නේ නැද්ද? පේනවා. දරුවා දන්නවද මේ කහ පාට රතු පාට කියලා? නෑ. එහෙනම් ඉතින් මොන්ඩිසෝරියද උගන්වන්න ඕනේ නෑනේ මේ දරුවා දන්නවනේ. නෑ එහෙම දෙයක් දරුවා දන්නේ නෑ. ඒක දරුවට පේන්නේ මොකද්ද? අන්න ඒතරයි ප්‍රභාස්වර සිත. දැන් ඔබට පේනවා බිත්තිය. හැබැයි ওই බිත්තිය දැකව බවට ඔබට සිහියක් තියෙන ඔබ දන්නේ නැතුණාට. අන්නේ සිහිය තමයි අර දරුවා ගාව තිබුණේ. ඒ ප්‍රභවේ මූලේ අද ඔබට අමතක වෙලා. අර මුල අමතක වෙනවා කියන්නේ ඔබ ඉපදුණු තැන ඔබට අමතකයි. ඔබ දන්නේ නැහැ ප්‍රභාස්වර සිතෙන් තමයි මේ කෙලෙස් හටගන්නේ කියලා. අද ඔබ කෙලෙස් හටගෙන ඒ ඉපදෙනකොට ඉරිසා කරේ නැහැ. ඇයි අද ඔබ ඉරිසියා කරන්නේ? හිටගෙන උපදිනකොට ඔබ වෛර කරේ නැහැ. අද ඇයි ඔබ වෛර කරන්නේ? ඔබට මොකද්ද වෙලා තියෙන්නේ? ඔබට කෙලෙස් හටගත්තේ කොහමද? ඒ කතාවයි මේ කියලා දෙන්නේ. ඒ කියන්නේ ඇසේ උපතයි මහණෙනි උපත කියපු තැන. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උත්තති ಜಾති. ಜಾතිය හටගත්තේ ඇසෙන් දෙයක් බලලා මේක පොතයි මේසේ අම්මයි තාත්තයි ඉරයි හඳයි කියලා කියපු දවසේ. එතනයි ಜಾතිය හටගන්නේ. දෙයක් හටගත්ත තැනයි. එහෙනම් ස්කන්ධානම් පාති බව ආයතනම් පටිලාභෝ කියලා කියන්නේ ඇස කියන්නේ මස්ස හැට නෙමෙයි මරු කෙනාටත් තියෙනවනේ එහෙනම් මරු කෙනාටත් පේන්න එපා. ඇස කියන්නේ පේන බව. ඒ පේන බව තමයි විඥානේ. ඇසේ දැන ගැනීම දෙයක් කියලා ගන්නේ ශබ්ද වර්ණ සේරම එකතු වුණු තැනයි. අන්න එතනයි මේ මනෝවිඤ්ඤාණය කියන කතාවක් තියෙන්නේ. එහෙනම් මනෝ කියන කතාව මස්තිස්කේ තියෙන එකක් නෙමෙයි. මේ ශබ්ද වර්ණ ගන්ධ සියල්ලම එකට ස්පාක් වීම තුල නැවත ස්පාක් වෙන එකයි මනෝවිඤ්ඤාණය කියන්නේ. දැන් තේරෙනවා. ආයතන විඤ්ඤාණය හඳුනන්නේ නැහැ. ආයතන විඤ්ඤාණය මෞකසෙත්තේ. නමුත් ඒ විඤ්ඤාණය කියන්නේ දැනෙන එකටයි. මේක 아무තු මේ ආයතන මේවා එහෙම කතාවක් නෙමෙයි විඤ්ඤාණය කියන්නේ දැනෙන එකටයි. එහෙනම් මේ දැනෙන එක කියන එක ලොකුවට ගන්න එපා. ඒක මෞකුස තුළ සෛල වර්ධනයේදීත් ඒ ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවය තියෙන නිසා තමයි එතන ඒ ස්වභාවයේ දැනෙන ස්වභාවය නිසා තමයි සෛල වර්ධනයේට ඒක ඒකත් සෛල වර්ධනයේටත් ඒකත් බලපානවා. හැබැයි මෙන්න මෙතන තියෙන ෆ්‍රීකවන්ස් කියන කතාව අපි අර කියපු කතාව වෙනම දෙයක්. විඥානයේ කවදාවත් පවතින්නේ නැහැ. විඥානය කියලා දෙයක් කොහෙවත් නැහැ. විඥානය කියන්නේ එතන එතන සකස් වෙන එකක්. දැන් මේ මොහොතේ බිත්තිය දැක්කොත් මෙතන ස්පාක් එකටයි විඥානය කියන්නේ. ආලෝකයට ප්‍රසාදවත් වෙනවා. කළුවරේ අපිට පේන්නේ නැහැ. කළුවරේ චක්කු විඥාන සිතක් ගැන කතා කරන්න බෑනේ. එහෙනම් අපිට ආලෝකයක් එන්න ඕනේ. එහෙනම් මේ ආලෝකයේ තියෙනකොටම එතනම ස්පාක් වෙන එකටයි චක්කු විඥානය කියන්නේ. විඥානය කියන්නේ එතනම සකස් වෙලා නැති වෙන එකක්. විඥානය කියන්නේ පවතින එකක් නෙමෙයි. මෙතන හුස්ම ගියා නම් මෙතන මේ මේ ස්පාක් එක නවතිනකොටම මෙතන සිතුවිලි හටගෙන නිරුද්ධ වෙන එක නවතිනවා. සිතා කටගෙන නිරුද්ධ වෙන එක මැෂින් එක වගේ ඊට පස්සේ ස්පාක් වෙනකම්ම ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම ස්පාක් වෙවි තියෙනවා සෙන්සර්ස්. ෆයිව් සෙන්සර්ස් කිව්වේ. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ. මේ ප්‍රසාද වීම තියෙනවා. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පාස. හැබැයි ප්‍රසාද වීම නවතිනවා. ආස්වාස ප්‍රාස්වාස නවතිනවා. අන්න එතනයි අපි කියනවා මැරලයි කියලා. දැන් මැරෙන්නේ මේ කයද නෑ හිත. සිත. එහෙනම් සිත මැරණ එකයි අපි කියන්නේ මරණය සම්මුති මරණය. එතකොට කයේ එතකොට කවුරුවත් ඉන්නවද? නැහැ. එතකොට මේ දැන් මේ ඉන්න මොහොතේ මේ ගහයි කය සමානයි කිව්වේ ඒකයි. සිතයි මැරෙන්නේ කය නෙමෙයි. සිත මැරුවට පස්සේ කය වල්ලා දාන. එහෙනම් මැරෙන්නේ හිත හිත තියෙන කයේද? නැහැ. හිත කියන්නේ කාටයිදද? නැහැ. එහෙනම් මැරෙන්නේ හිතයි. හිත එහෙනම් හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව. හිත කියන්නේ එතකොට විඥානේ. එතකොට මේ විඥානේ හැම මොහොතෙම සකස් වෙන එකක්. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. පවතින විඥානයක් නැහැ. හැම මොහොතේම විඥානය කියන්නේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයට ස්පාක් එකට. එතකොට ඒක පවතින එකක් නෙමෙයි. හුස්ම වැටෙනකොටත් සිතක් ඇති වෙලා නැති වෙනවා. එතකොට එතනින් ගිය කතාවක් නැහැ. යන කතාවක් කොහෙවත් නැහැ. එතන සිතක් ඇති වෙලා නැති වුණා විඥානය සකස් වුණා එච්චරයි. හැබැයි මෙතන දෙයක් තියෙනවා කියන්නේ. ඔබ ඉන්නේ දෘෂ්ටියේ නම් ලෝකයක් තියෙන බව ඔබට දැනෙනවා. අන්න එතනයි අපි අර සිරස කතාව කියන්නේ. අර සිරස වගේ, හිරු වගේ, දෙරණ වගේ මෙතන ඔබ ඉන්න දෘෂ්ටිය තුළ චිත්තාරෝපණය තුළ චුම්බක ආරෝපණය තුල අර තරංග සිස්ටම් එක වගේ ඔබට දකින්න නැති වුණාට දෘෂ්ටිය තුල ශක්ති ස්වභාවය සකස් ඒක මේ විඥාන කතාවක් නෙමෙයි. ඒ ස්වභාවය තුලයි එතකොට නැවත තව තැනක සකස්මක් තියෙන්නේ. දැන් ඔබ හිතනවා මෙන්න මෙහෙම. දැන් අපි කතා කරොත් මේ තරංග ගැන ගොඩක් අය දන්නේ නැහැ. මේ තරංග උපමාවක් මේ නූතන උපමාවක් අපි ගන්න. දැන් අපි ගත්තොත් එහෙම මේ පැත්තෙන් කෝල් එකක් දෙනවා. ওই පැත්තේ ඔබට ඇහෙනවා. එතකොට ඔබට ඇහෙනකොට මේ නූලක් ගැට ගහලාද? නැහැ. රේකිය මොකක් හරි ඔබ ගාවට එනවද? ඒත් නෑ. මොකද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ මේ පැත්තෙන් ඔබට කෝල් එකෙන් කතා කරනකොට ශබ්දයක් පිට වෙයි. ඒතර මෙතනින් එන එක ඔතන තියෙන දුරකතනේ සර්කිට් එකට අසු වෙන්නේ. ඒ සර්කිට් එක එතනම සකස් කරලායි ගන්නෙ. එතන තියෙන අංශය එතනම සකස් කරලා එන්නේ. ඒක මෙතනින් මෙතනින් මෙතනම සකස් කරලා කියන්නේ. හතර ඔතනයි මෙතනයි සම්බන්ධයක් නැහැ. එතන එතන අංශ අංශ සකස් වෙන එකයි සිද්ධ වෙන්නේ. මේක වෙනම පරයක්. අපි ඒක ඒක අභිඥා දේශනා කියලා වෙනම පැහැදිලි කරේ. මේ ගලක් වතුරට දැම්මොත් ඒ වලලු හැදෙනවා. මැද්දේ තියෙන ජලාංශු යනවා නෙමෙයි. හැබැයි කෙරවල තියෙන ජලාංශු ගිහිලා විත්තියේ වදිනවා. එතකොට අහස විදුලි කොට කරනවා මේ ජනෙල් හෙලෙනවා වගේ. අපි කියනවා මේකට සංඛ්‍යාත සමානයි කියලා. අන්න ඒ වගේ. මෙතන මේ මේ අපි චුම්බක ශක්තිය කියන්නේ ගලක් උඩ දැම්මොත් දින් වැටෙන්නේ. අන්න ඒ වගේ. මේ මේ කියන කතාව ගොඩක් වෙනස්. එතන එතන සකස් වෙන එකක්. තරංගය කියන්නේ සකස් වෙන එකක්. සකස් වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. ඒකමයි ක්වොන්ටම් න්‍යායත්. ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. පවතින එකක් කොහෙවත් නැහැ. බුදුන් වහන්සේත් ඒකයි පැහැදිලි කරන්නේ. මරණය මැත්තේ කවුරුත් යනවා නෙමෙයි. විඥානේ පවතින විඥානෙකුත් නැහැ. යන විඥානෙකුත් නැහැ. එතන එතන සකස් වෙන ස්වභාවයක් මේ තියෙන්නේ. එතන එතන සකස් වෙනවා කියනකොට මෞකස තුල සිද්ධ වෙන්නේ එතනම සකස් වෙන එකක්. කොහෙන්වත් යන එකක් නෙමෙයි. එතන එතන සකස් වෙන කතාව තුල කොහෙන්වත් යන කතාවක් නැහැ. මේක දකින්න මහ නුවණක් ඕනේ. එතකොට අපි ඒක තමයි පේනන්න උත්සාහ කරේ. මෞකුස තුල එතන විඥානයක් බැස ගන්නවා කියන්නේ එතනම එතනම දැනෙන ස්වභාවයක් ඇති වෙන එකක්. කොහෙන්වත් වෙන එකක් නෙමෙයි. එතනම සකස් වෙන එකක්. හැබැයි මේක වෙනම ඔබ දකින්න ඕනි මේ මොහොතේ හුස්ම ගියොත් ඔබ ඉන්නේ දුෂ්ටේ නම් ඔබ ඉන්නේ යම්කිසි ඔබ ඉන්නේ යම්කිසි ඒ ස්වභාවය ගති නිමිත්ත කම්ම නිමිත්ත කියලා අපි කියන්නේ ඒ ස්වභාවය තුළ දෘෂ්ටිය තුළ ස්වභාවය අන්නේ ස්වභාවය තුළ තියෙන ශක් ස්වභාවය හේතු වෙලා තියෙන අර ස්වභාවය තුළ සකස් වෙන එක. හැබැයි එතන ඒරියල් එකයි තියෙන්නේ. ඒකයි අපි කිව්වේ ඒරියල් එක නැතුව සිරස අහුවෙන්නේ නැහැ. ඒරියල් එක නැතුව ඔබට දෙරණ අහුවෙන්නේත් නැහැ. ආනම් මෙතන තියෙන ස්වභාවයම තමයි උතන අහුවෙන්නේ. එහෙනම් මෙතනත් ඒරියල් එකේ සිරස අල්ලන්න පුළුවන්. හැබැයි අල්ලපු ගෙදරත් ඒරියල් එකක් තියෙනවා නම් එතන සිරස අහු වෙනවා. මෙන්න මේ කතාව. ඒ කියන්නේ ඔබ මොකද ස්වභාවයේද ඔබගේ සකස් වෙලා අවසාන නැති වෙන සක් ස්වභාවය. ඒ කියන්නේ මෙතන ඔබ දෘෂ්ටිය තුල නම් ඔබ ලෝකයක් තියෙන බවට ඔබේ තියෙන ඒ දෘෂ්ටිය ලෝකයක් තියෙන බවට ඔබේ ඒ තියෙන ඒ බාහිර ඇත්ත කරගත්ත අන්නේ අන්නේ බල ගැන්වීම බැඳීම දෘෂ්ටිය මේක තමයි තවත් සකස්මකට හේතුව. හැබැයි මේක හරි නිර්මලව දකිනවා නම් මේ මොනවත් එහෙම යන්නේන කතාවක් නෙමෙයි ආත්ම කතාවක් නෑ මේ ආත්ම කතාව මේ ධර්මය තුල කොහෙවත් නෑ මේ එකම තැනකවත් අපිට ආත්මයක් හම්බ වෙන්නේ ආත්මය කියන්නේ දෘෂ්ටියක් ඒ දෘෂ්ටියටම තමයි නැවත අපි උපතක් මෙතන කතා කරන්නේ හැබැයි ඒ දෘෂ්ටිය තුලයි ඒක සත්‍ය දකිනවා නම් ආත්ම කතාවක් නැති බව දකිනවා නම් එතන ආත්ම කතාව නැති වුණු තැන මොකද වෙන්නේ දෘෂ්ටිය සිඳ වැටෙනවා එතන මොකද වෙන්නේ සකස්ම තුල ඒ ස්වභාවය නෑ දැන් වැටෙනවා ඒ කියන්නේ මෙතන විඥානය කියන එක යන එන කතාවකුත් කොහෙවත් නැහැ. විඥානය කියන්නේ එතන එතන සකස් වෙන ස්වභාවයයි. හැබැයි මෙතනින් මේ සත්‍ය දකිනවා නම් මෙතන සකස් වෙන ස්වභාවය තුළ ඒ සත්‍ය දකිනවා නම් එතන දෘෂ්ටිය නැත්තම් බාහිර දෙයක් නැත්තම් එතන සියල්ලෙන් මිදිලා මේ සත්‍ය දකිනවා නම් එතනම විඥානය කියන්නේ මේ සිත. සිත කියන්නේ පවතින එකක් නෙමෙයි. වේගය තුළ අපිට එහෙම දැනෙන්නේ. නමුත් සිත කියන්නේ මොහොතේ අතගෙන හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඒතොර ෂණයක්වත් පවතින්නේ අපි මේ අපි මේ අපි මේ කතා කරන ෂණයක්වත් මේ ආත්මය කියන එකක් කොහෙවත් නැහැ. එතකොට අපි අපි මේ අපි මේ බැඳීම අපි මේ දැනෙන ස්වභාවය ඇලෙීම ගැටීම ඒ සේරම දෘෂ්ටිය තුලයි සිද්ධ වෙන්නේ. මායාව තුලයි තියෙන්නේ. අපිට මේ වේගය තුල තමයි සේරම තියෙනවා වගේ දැනෙන්නේ. ඒක වේගය තුල දැනෙන ස්වභාවයක්. එහෙම නැත්තම් එහෙම දෙයක් නැහැ. ඇත්තටම හරි සාන්තයි. අපිට ඉරිසියා කරන්නවත් වෛර කරන්නවත් මෙතන තණ්හා කරන්නවත් එහෙම දේවල් කොහෙවත් නැහැ. අපි මේ කතා කරන හැම භාෂාවකම හැම දෙයක්ම අපිට දෙයක් නිරූපණය කරනවා. ඒ තුලයි අපි මේ දෘෂ්ටිගත වෙලා හිර වෙලා ඉන්නේ. අත්‍තරම එහෙම දේවල් මුකුත් නැහැ. හරිම හරිම නිදහස් හරිම සාන්ත සුවයක් දැනේ. පුදුමාකාර වෙනසක් දැනේ මේ සත්‍ය අවබෝධ කරගත්තොත්. ඔබ හිතන දේ ඔබ හිතනවට වඩා නිර්මලව සත්‍යව දකිනවා නම් ඔබට ඒ සත්‍ය තුල ඔබට ඒ ඔබ ඉන්න දෘෂ්ටි හොඳට අඳුර ගන්න ලැබේ. ඒ දෘෂ්ටියෙන් මිදෙන තැන ඒ සත්‍යට ඔබ අවදි වෙයි. එහෙනම් සත්‍ය දකින්න ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ